ඒ සිල් දිනාටම පෙරවන් සරණයි අපි ධම්රිවි පදන මුල් කරගෙන තවත් දවසක වැඩ පිළිවෙලක් ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. අපි ගිය සතියේත් එකතු වුණා. ඒ අවස්ථාවේදී විශේෂයෙන්ම අපේ සම්බුද්ධත්ව ජයන්තිය 2600 සම්මදීමේ අවස්ථාවක් වශයෙන් දවසේ පාවිතා වුණා. අද අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ ගිය කතාවේ නතර කරපු තැන ඉඳලා සාමාන්‍ය ධම්පිරි දවසක කරන වැඩ පිළිවෙලයි බලාපොරොත්තු වෙන්නේ කෙසේ නමුත් සිදු දිනාගේ දැන ගැනීම සඳහා කාලය පිළිබඳව සටහනක් ඉදිරිපත් කරනවා නම් අපි දැන් වෙලාව සටහන් වෙලා තියෙන අටමාර විදියටයි අපි සීල් සමාදන් කරවලා ආජීවකම් සීල සමාදන් කරවලා බලාපොරොත්තු වෙන්නේ පැයක පමණ වාඩි වෙලා භාවනාවක් කරන්න. ඊට පස්සේ ඒ පරියන්කේ ඉඳගෙන අපි ධර්ම දේශනාවකට ඒ පෙළඹෙන බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ 9:00මාර 9:45 විතර ඉඳලා 10:45 විතර වෙනකන් සමහරට 11 විතර වෙනකන් ධර්ම දේශනාව යනවා. ඊට පස්සේ අපිට තියෙනවා විනාඩි සුළු කාලයක් සුළු ප්‍රමාණයක් ඒ ධර්ම දේශනාව සම්බන්ධව පැනනගින මතිමතාන්තර ප්‍රශ්න පිළිතුරු තියෙනවනම් ගත කරලා අපි දවල් දාණය සඳහා වේලාව ගන්නවා. ඒ අතර වාරයේදී ධම්ම විපදන විසින් මේ උපාසක උපාසිකාවන් සඳහා ගිලම්පසක් සහ සක්මන් භාවනාවක් සඳහා කාලේ යෝජනා කරනවා ඊට පස්සේ අපි දාණයෙන් පස්සේ 12 මාට රැස් වෙනව නැවතත් එකමාර දක්වා වෙන පැයක ධර්ම සාකච්ඡාවක් සඳහා නැත්තම් ප්‍රශ්න පිළිතුරු වැඩසටහනක් සඳහා ඉතින් මේක තමයි අපි සාමාන්‍යයෙන් කරගෙන යන වැඩ පිළිවෙල අදත් අපි ඒකමයි කරන්නේ මම මේ මතක් කරේ සිය දෙනාගේම දැනගැනීම පිණිසයි ඉතින් එනවා අපේ දවසේ පළවෙනි අංකය වන සීල් සමාදන් කිරීමටයි අපි දැන් කාලේ ගන්න බලාපොරොත්තු වෙන්නේ. ආජීවට්ටමක සීලය සමාදන් වීමට බලාපොරොත්තු වෙන සීලම දෙනා. নমස්කාරයි. शरणं गच्छामि धर्मं शरणं गच्छामि सङ्घं शरणं गच्छामि द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि द्वितीयम्पि सङ्घं शरणं गच्छामि සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පුන්නං ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන වීරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්ඵලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සද්ධින්ආ ජීව අට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං ලයපි පරියන්කේට යන්න කලින් කැමැති මම සම්ප්‍රදාන කුල අහලා දැනගන්න මේ වගේ විවේක වේලාවක් විවේක ස්ථානයක් සාහොඳ භාවනා කරන පිටක් හම්බ වෙච්චාම ඒ වෙලාවේදී කරන භාවනාව පිළිබඳ හැඟීමක් තියෙන ඇත්තෝ තමයි ගොඩක් ඉන්නේ මෙතන. ඒකට විවේක විචාම් භාවනා කරන හැටි දන්නවා. කෙසේ නමුත් දැනගන්න කැමති එහෙම භාවනාව සඳහා දැනීමක් නැති මූලික උපදේශ බලාපොරොත්තු වෙන ආධුනික කවුරු හරි උපදේශ බලාපොරොත්තු වෙනවද මේ අවස්ථාවේදී කියලා මේ බලාපොරොත්තු වෙනවා නම් මට අත උස්සලා සංඥා කරන්නයි කියලා මම ඉන්නවා. බොහොම සුළු පිටසක් ඉන්නවා. මේක තමයි අපේ සාමාන්‍ය ස්වභාවය. ඒ නිසා මම හැමදාම කරන විදිහට යොමුක් දෙනවා විනාඩි කීපයක ඒමම පළපුරුද්දයත්toi ඒ තමන් ආධුනිකයි කියාගන්න නැති ඔක්කොම ඒ මූලික මෙහෙවීමත් එක්ක අපි පැයක භාවනාවට යන්නයි බලාපොරොත්තු වෙන නිසා සියලුම දෙනා පැයක භාවනාවක් සඳහා කියලා හිතලා තමන්ගේ ආසනය සකස් කරගන්න එහෙම නැත්නම් පරියන්කේ සකස් කරගන්න ඉතියේ පරියන්කේ නැත්නම් ආසනය සකස් කරගත්තට පස්සේ ඒකේ ස්වභාවය කර්මාදර්ශී වශයෙන් කොහොම වෙන්න ඕනද කියන එක තමයි අපි මේ ਸਰුවචනාංශගේ රූපයක් ඉඳගෙන ඉන්න රූපයක් ඉස්සරහින් තියාගෙන ඉන්නේ ඒක තමයි භාවනාවට හොඳම නමුත් ඉතින් ඔක්කොටම ඒ වගේ පරියන්කයක් කරන්න අමාරුයි සමහරුන්ට ආසනයක් ගන්න වෙනවා සමහරුන්ට කුෂන් පාවිච්චි කරන්න වෙනවා ඒ කොහොම නමුත් මේක ආදර්ශය වශයෙන් හිතාගෙන Taman පහසුව සහැල්ලුව වාඩි වෙලා අපි මේ පැයක වාඩි වෙලා ඉන්නවා කියන අදිස්ථානය ඇති කරගෙන මුරුදු විදියට ඇස් දෙක වහගන්නයි කියලා කියනවා. ඊටාම දැඩිව වහන්නත් එපා, අරගෙන ඉන්නත් එපා. මුරුදුව වහලා මේ ඉන්න ඉරියව්වට හිත යොදන්න. Taman හදාගත්ත හරි පරිදි ගැහිච්ච පරියන්කේට හිත යොදලා බලන්න මේ පරියන්කේ ඉන්න පහසුද කියලා. මේ පහසුකම දෙපැත්තකින් අපි සාමාන්‍යයෙන් උනන්දු කරන එකක් තමයි වම් අත පැත්ත දකුණු අත පැත්ත සමබරද කියලා බලන්න කියනවා. විෂම බර නම් අසම බර නම් ටික වේලාවක් යනකොට අර ඉරියව්වේ අපහසු මතුවෙන නිසා ඒකට මුල් විනාඩි ස්වල්පේ හොඳට හරි බැරි ගහන්න ගත්තට කමක් නැහැ. ඒ නිසා හොඳට අ පට්ටවල වෙන්න හරි බැරි ගහන්නේ වම් අත පැත්ත දකුණු අත පැත්ත තව වම් පැත්ත දකුණු පැත්ත සමබර කරා. ඊට පස්සේ බොහෝ මෛත්‍රියෙන් මෙලෙක්ව කල්පනා කළ බලන්න <clears throat> ශාරීරික පුරා කොහේ හරි මාස්පිඩුවක් හෝ ඉන්ද්‍රියක් හෝ ආය ආතතිගත වෙලා දැඩි වෙලා දඬු වෙලා තියෙනවා. කියනවා නම් හොඳට එතන හිත යොදලා ඒක සහල්ලු කරලා දාන්න. ලස්සන වචනයක් අපි ලොකු සාංචින්න කාලේ පාවිච්චි කරේ ලිහිච්ඡ ස්වරූපෙන් තියාගන්න. දඬු කරන්න එපා, දැඩි කරන්න එපා, ආත්‍ත්‍යගත කරන්න එපා. ඇඟ සමබර කරගන්න මුරුදුව මෙලෙක්ව ලිහිච්ච ස්වරූපෙන් තියාගෙන මෙන්න මේ ලිහිච්ච මුරුදු මොලක් භාවයට හිත යොදා. මම දැන් මෙතන සහල්ලුව වාඩි වෙලා ඉන්නේ. ඉතින් මේ මාත් එක්ක මම ඉන චිත්තක්ෂණය <clears throat> සහල්ලු චිත්තක්ෂණය මට මම මෛත්‍රී කරන මිත්‍ර වෙන මෙලෙක් වෙන ස්ථානයක් ලිහිච්ච වෙලාව. ඒ පැත්තෙන් අපිට මේක මෛත්‍රී භාවනා ක්‍රියාවක් කරන තැනක් කියලා පෙන්වන්න පුළුවන්. නැත්තම් සාධාරණීකරණය කරන්න. තව පැත්තකින් පුළුවන් යම් විදියකට Taman හොඳට හරි පරි ගහිලා මේ වගේ සත්පුරුෂ මණ්ඩලයකට ඇවිල්ලා භාවනා සිද්ධ වෙච්ච තැනක වාඩි වෙලා හිත මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියනකොට මේ හිත ඇතුළට නැමිච්ච වෙලාවක්. අපේ හිත නැත්තම් රූප දිගේ, ශබ්ද දිගේ, ගන්ධ රස පහස දිගේ, ඇහැ දිගේ, කන දිගේ, නාසය දිගේ, දිව දිගේ දුවනවා. මේ වෙලාවේදී නෑ ඉන්නේ ඉරියවට හිත යොදලා ඒකෙත් සතුටින් මම දැන් මෙතන ඉන්නවා කියලා කය පදනම් කරගෙන ඉරියව පදනම් කරන හිත ඇතුළට නැමෙන වෙලාවක් මෙන්න මේ හිත ඇතුළට නමා ගන්න මම දැන් මෙතෙන්ද කියලා ගන්න එක මෛත්‍රිය වගේම සතිය පිහිටීමේ හොඳම සමාරම්භක අවස්ථාවක් සතියට හොඳ අර්ථකථනයක් කියලා හිතා ගන්න. එනිසා මේක සමත පැත්තෙමුත් වටිනාකමක් තියෙනවා විපස්සනා පැත්තෙමුත් වටිනාකමක්. ඒ නිසා අපි විනාඩි සුවල්පයක් බලමු. අපේ හිතට, කයට මේ වගේ පිසුදු අවස්ථා දීපුවාම එයා ඒක කොහොමද පාවිච්චි කරන්න කියලා විය යුතු දේ වශයෙන් කියනවනම් කියන්න තියෙන්නේ මම දැන් මෙතන සැහැල්ලු වාඩි වෙනවා වාඩි වෙලා ඉන්නවා කියලා කියනවනම් ඒක තමයි කීකරු හිතක හැටි. එහෙම නැත්නම් අපේ හිත සද්ද දිගේ දුවාවි. ඇඟේ වේදනා හරිපරි ගහිත නැති නිසා ඒක දිගේ දුවාවි. එහෙම නැත්නම් හිතවිලි දිගේ අතීත අනාගතය අසුරු කරාවි. ඒවත් එක හැප්පෙන්න එපා. ඒවත් ඇවිල්ලා යන්න එන දේවල් ගියාට පස්සේ නැවතත් හිත මම දැන් මෙතන වාඩිලා ඉන්නවා කියන ඉරියව්වට ආසනයේ හිත තියාන අපි ස්වල්ප වේලාවක් මේ ස්ථාන සිද්ධි වෙන්න බලමු. විදියකට හිත අපි හිතාපු තාලෙට මම දැන් මෙතන කියන තැනට ආවා නම් ඒකම අපිට සාක්ෂියක් වේවි හිත හිතවිලි හිතනා නෙවෙයි වේදනාව වලට දුක් විඳිනවා නෙවෙයි සද්ද දිගේ වේස වෙනවා නෙවෙයි යම් විදියකට හිත සද්ද දිගේ දුවනවා නම් වේදනාව වලට කරදර වෙනවා නම් හිතවිලි දිගේ බාහිරට යනවා නම් මම දැන් මෙතන නෑ කියලා තේරෙයි. ඉතින් මේ දෙකෙන් අපි අනුග්‍රහ කරනවා අදිෂ්ඨාන කරනවා මේ මම දැන් මෙතන පවතිවා කියලා. එහෙම පවතිනකොට හිත විනාඩිය දෙක යනකොට ඒ හිතත් කයත් හුස්මත් එහෙම තැම්පත් වෙන්න පටන් ගන්නවා. මම විය යුතුයි කියනවා නෙවෙයි මොකක් වෙලාට වෙන්නේ. කෙසේ නමුත් ඇතුළට හිත ගියා නම් මම දැන් මෙතන කියන එකට ස්වභාවයෙන්ම තමාර සමහර ඇත්තන්ට මේ ප්‍රාණේ හුස්ම පණ භවය පැවැත්ම පැටෙන්න පටන් ස්වභාවයෙන් ඇදෙන මේ හුස්ම පැටෙන්න පටන් ගන්නවනම් අර මම දැන් මෙතන ඉන්නවා කියන එක වෙනුවට අපිට පුළුවන් හුස්මට හිත යොදන්න අර මම දැන් මෙතන කියන සතියට වැඩිය හුස්මේ පිටන සතියේ තව එක ඇතුළාන්තයක් වෙනවා ගැඹුරක් වෙනවා ඒක නිසා හුස්ම ස්වභාවයෙන් වැටෙනවා නම් පමණක් අපි හිත ගන්නවා ඒ හුස්මට එහෙම වෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් Taman දිගටම ඉරියව්වේ හිත පවත්වා. නමුත් මේ හුස්ම වැටෙනවා නම් හොඳට පරිස්සම් වෙන්න. ඒ වැටෙන හුස්ම ආයාස වෙන්න දෙන්න එපා. බලෙන් හුස්ම ගන්න යන්න එපා. හුස්ම ස්වභාවයෙන් වැටෙන හැටි බලලා ඒකට හිත ගන්න පුළුවන් නම් තමයි ඒ යෝගාවචරකම දක්ෂ වෙන්නේ. නැත්නම් කලකොල වෙනවා. කෝල ගතිය එනවා. එහෙම වුණොත් හුස්ම ටිකක් කලබල වෙනවා. එහෙම නොවි ස්වභාවයෙන් හුස්ම දක් ගන්න පුළුවන් නම් ස්වභාවික හුස්මට හිත තියාගෙන හුස්ම දිහා බලාගෙන ඉදිරියට යන එක තමයි මේ භාවනාවේ මංගලාවතර නැත්නම් භාවනාවට පිවිසි. කයෙහි හිතියත් එක භාවනාවක් තමයි. මුත් අපි අරමුණක් වශයෙන් මේ ප්‍රාණය, මේ හුස්ම, මේ පණ, මේ පැවැත්මට හිතියොත. ඒකත් ස්වභාවයෙන් මතුවෙන හැටියට විෂ පිටිපස්සේ අඹාගෙන යන්න එපා. නැති උනායි කියලා කනගාටු වෙන්නත් එපා. හුස්ම දිගේ යනවා නම් ස්වභාවික හුස්ම නම් මේකට වෙන ලක්ෂණක් වශයෙන් වැටහෙවි. මේ හුස්ම සිද්ධ වෙන්නේ උඩුකයේ නිසා අපිට හිමීට යටිකය අමතක කරලා යටිකයට යටිකට යටිකයේ වැඩ බාර ගන්න දීලා මේ උඩුකයේ සිදුවෙන හුස්මට හිත යොදාගෙන ඉන්න. මේ සරල පියවර දෙක තියාගන්න පුළුවන් නම් ආධුනිකයෙකුට ආරම්භක ආධුනිකයෙකුට මේ හොඳටම ප්‍රමාණවත් වෙනවා. හොඳට පట్టල වාඩි වෙලා ඇඟට මෛත්‍රී කරලා මම දැන් මෙතන කියන තැනට හිත අරගෙන ස්වභාවයෙන් වැටෙනවා නම් පමණක් හිස්මත හුස්මට හිත යොදා නැත්නම් ඉරියව්වේ හිත පවත්වා. හිස්මේ හිත යොදාගෙන ඉන්නකොට මුදු තීක්ෂණ බුද්ධිමත් නැත්තඳ ටික වේලාවකින් අවශ්‍ය නම් තව එක එකලසක් ගන්න පුළුවන් උදාහරණයක් වශයෙන් දුකයේ හුස්ම ගන්නකොට වැඩියෙන්ම වැදෙන තැන ස්පර්ශ වෙන තැන ප්‍රකට වෙන තැන කොතනද කියලා විවේකීව බලන් හිතුවත් අල්ල ගන්න පුළුවන් වෙනවා ඒක තුන්වෙනි වූත් වැදගත් වූත් එකලස සමාරු නාස්පුඩු පුරවාගෙන හුස්ම ඉහළ පහළ යන හැටි දකින්න සමහර උඩුතලයේ හුස්ම වදිනාට දකිනවා. අන්න ඒ සංසිද්ධි දෙක තියෙනවා නම් අපි ඒකට භාවනා ලෝකේ ආනාපාන සති භාවනාව කියලා නමක්. තව සමහරෙකුට ශෝෂණ පද්ධතියේ යටම කෙලවරේ උදරච්ඡද චලනානු උදර චලනානු හුස්ම ගන්නකොට උදරේ දැඩි පිම්බෙන ගතියක් හැකිලෙනකොට හැල්ලු වෙලා හැකිලෙන ගතියක් පේනවනම් මේකට බුරුම භාවනා කියලා නැත්නම් උදරේ පිම්බීම හැකිලීම භාවනා කියලා ඉතින් මේ දෙක මැද අතරමැද වුණත් කෙනෙකුට අපු ප්‍රදේශයේ උගුරේ නාසය ඇතුලේ හැපෙන තැන වැටෙනවනම් තමයි ස්වභාවික වැටෙන තැන අල්ලගැනීමේ ලාභේ මොකද්ද? ඒ තේරෙන ප්‍රකට තැන හිත තියලා මුළු කයම අමතක කරන්න පුළුවන් ගතිය තමයි එකලාභය. දෙක හිත ඒකාග්‍ර වීමක් වෙනවා එක තැනකට ගැනීමක් වෙනවා. ඒකත් ගන්නේ මුළු කයට හිත යොදලා උඩු කයට හිත යොදලා උඩු කයෙන් කැපෙන තැනට හිතාගන්න. මේක අතිරේක අමතර ලාභයක්. පුළුවන් නම් වැටහෙනවා නම් ඉතින් අරගෙන අපි මේ පැය ගත කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එහෙම කරගෙන යනකොට අපි හිතුවොත් නාසිකාග්‍රේ වැටෙන කියලා නිදර්ශනයක් වශයෙන් නාසිකාග්‍රයේ හිත සතිය යොමාගෙන හුස්ම ගන්නකොට අද දවසේ උපරිම ප්‍රයෝජන බලාපොරොත්තු වෙනවා නම් ආශ්වාස කරනකොට කොහොමද වැටෙන්නේ ප්‍රශ්වාස කරනකොට කොහොමද වැටෙන්නේ කියලා හොඳට බලන්න ආශ්වාස කරන වෙලාවේ ප්‍රාශ්වාසය කියන නමක්වත් කිච්චෝක නැහැ ප්‍රශ්වාස කරන වෙලාවේ ආශ්වාසය කියන නමක්වත් නැහැ ආශ්වාස වෙලාවේ ප්‍රශ්වාසය නැහැ ප්‍රශ්වාස වෙලාවේ ආශ්වාසය මේ දෙක හිත අඳුනගන්නේ වෙන් කරලා කොහොමද කියලා ආශ්වාසයේ ලක්ෂණ රස ප්‍රශ්වාසයේ ලක්ෂණ රස වෙන්කොට හඳුනා ගන්න ලකුණ දැනගත්තොත් ඒක උත්කෘෂ්ඨම උපදේශය තමයි. ඒක මම මතක් කරන එක නෑ කියලා කනගාටු වෙන්න නෙමෙයි පුළුවන්කමක් තියනවනම් ඒත්ෙන්න මේ යනකම් ගෙනියන්නේ මේ ආකාරයෙන් අපි මේ ඉතුරු වෙලා තියෙන කාලේ පැයක පමණ ගත කරන්න බලාපොරොත්තු වෙනවා මම මේ ඉතින් මේ මතින් මේ අවස්ථානුකූල දින උපදේශ පන්ති නතර කරනවා ලැබිච්ච මේ අවස්ථාවේ සියලු දෙනාටම මේ අවශ්‍ය සත්‍ය සමාධිය පහළ වේවා කියන පොදු ප්‍රාර්ථනාවකින් මම නිින්දේ Satu, s a t